සාදර ඔබ නිදරු සැම සිතට කිසිදු බියක් නොගත මැනවි ඔබේ මේ දරුද දිනාද මාද ඔබතුමා කෙරී නොඅඩු භක්තියෙන් හා ස්නේහයෙන් දෙසමු යෝන් වියට පැමිණ සිටින්නා වූද ඔබ මෙන්ම දාර ගුණෙන් හා කාය බලෙන්ද සම්පන්න වූ ඔබගේ මේ දෙතු පුත්‍රයා ඇතැම් විට මෙසේ දුඩන නමුත් ඔහු ඔබට ආදරී ඇති බිය සැක පහකර ගනු මනාය කාමලේ දින රැවුමිහිනුල් මුදු තෙපලින් රාධනා හැම කල් මෙම්බරියේ නුඹ දුන්නේ වාදන් දුම්නස පහත වයි සිත්සතන් නැත දිය මාමන කල්

ගුණද පුතනුවනි සුපසන් උඹ වේ එම සුරතල් බිලිනා මව් කුසෙන් විහි වූ එසනා වැඩු මාගෙන දැසින් ආ වැඩු මාගෙන මෙසේ හටගත් දියසක සිතින් පාකරමින තොසේ වෙමින් එමිගිනා වෙසෙන සඳ පෙමින බසේ මුවින් පිට වුණ නිසා වැඩුණු කුහුලින විශේෂය පියාගේ දකිති දරුවෝ දින දින නොම සැනසේ හිඳිනට මෙලෙසි දිවිහිමියෙන් මෙලෙනේ බොහෝ ආදර ඇති මුත් මපියා අපහාට ඵල නැත මෙදිවියේනේ කොත් වී එදිනේ කීරු දුවදනේ අද තුල රැවුදෙන්නේ අප නරයන් වග පැවසුවේ අරුමය නැත මාට වැටහෙන්නේ අරනේ අපහාට බිය පැමිණෙන්නට ආරණ එලිවන්නේ තුමගේ ගත නැරඹූ කල මාතිත උහුලින් ඉතිරෙන්නේ නැත සමවන්නේ වෙනස පෙනෙන්නේ විලස පියානන්නේ කෙලෙසද ඔහු හට අපදා වූයේ ඇයි මාව නොකියන්නේ ගොසින් මම මේ වගේ සියල්ල මෑණියන්ගෙන් අසා සොඳින් දැනගන්නෙමි. නිකවර පුතු විසිනා අසන ලද පැන නිසා සුප්පාදේවි මනා ඇති වී සිත වෙහසා සිද්දූ පුවත අනාවරණය කරන ලෙසා දෙදෙනා කැඳවාගෙන දීවා තතු මෙලෙසා අදහන්නේ නැත කීවද මූසා නැනමු පුරා ගොස් ඇත පුරා වයස TV. පුතණුවනි හා දුවණියනි මා වෙත එනු මැන නුඹ දෙදෙනාට කිව යුතු කිසිවක් තිබේ අප කඳුවේ හිඳ කියා දැනගනු කැමැත්තෙමු මෑණියනි